අදත් ඒ සම්පූර්ණ ගාථාවෙන්ම අදහස් දක්වන්න බලාපොරොත්තු වුණේ භාවනා කරන ඇත්තන්ට ප්‍රයෝජනවත් වෙනවා කියන හැඟීම ඇති මේ හැම කෙනෙක්ම භාවනාවේ හිත යොදවන ඇත්තෝ. ඒකට භාවනාවේ හිත යොදවන්නා වූ පින්වතුන්ට හැමතිස්සෙම ඊට උමනා කරන්නා අවවාද ධර්ම මතු කර දීම සුදුසුයි. භාවනාව විදර්ශනා භාවනාව විශේෂයෙන් හිතනකොට විදර්ශනා භාවනාව කර්මස්ථානයක් අරගෙන ඒ ලබාගත්තාව කර්මස්ථානයේ අරිහත්ත්වයේ දක්වාම විස්තර කරවාගෙන ආචාර්යයන් වහන්සේ කෙනෙක් ළඟ මේව තේරුම් අරගන්තිම දක්වා භාවනා කරන පිළිවෙලක් තියෙනවා. එබඳු ඇත්තන්ට උවමනා කරන සුතමේ ඥානෙ වැඩිපුර. අතරින් පතර හිතේ පහළ වෙන්නා වූ වෙනස්කම් එතකොට වැඩි අඩුකම් හානි කර දේවා පාලි බෝධ එතකොට අර හිත නියමන්දමට ගමන් කර ගැනීමට කරවීමට උපකාර වන්නා දේවල් අර සුතමේ ඥානය තියෙන කෙනෙකුට ඉලෙහිදීම යොදා ගන්න පුළුවන් ඒ සුතමේ ඥානී වශයෙන් තියෙන්නේ නාම රූප ධර්මයන් සම්බන්ධ එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්බන්ධව විශේෂ දැනීමක් ඇති කරගන්නට ඕන. ඒ වගේම සමත නිමිත්ත සමතේක සමත භාවනාවකදී ලැබෙන නිමිති ඒවට ලැබෙනා වූ අඩුපාඩුකම් ඒවා දිනු කර ගැනීමට උපකාර වන්නා වූ ක්‍රම මේවා කොහොම සුතමේ ඥානයට ආරම්භ වෙනවා. එතකොට විදර්ශනා භාවනාවේදී සම විදර්ශනා සමාධිය සම්පූර්ණ කර ගැනීමට උපකාර වන්නා වන්දනේ අවශ්‍ය දේවල් සුතමේ ඥානයෙන් තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒවා දැනගෙන තියෙන්න ඕනේ. සුතමේ ගැන පරිහත්වේ දක්වා කර්මස්ථානයේ විස්තර කරලා ඉගෙන ගන්න ඇත්තා කර්මස්ථානයේ පමණක් නෙවෙයි අවශ්‍ය ධර්මත් ඒකම තේරුම් අරගන්න ඕනේ. ඒ වගේ මේ බඳු කර්මස්ථානයක් දෙන්න ඕන හැකිතා දුරට පරියප්තියේ වැඩ කරපු කෙනෙකුට. පරියප්තියේ වැඩ නොකරපු කෙනෙකුට ඒ විදිහේ කර්මස්ථානයක් දෙන්න ගියාට ඒක හරියන්නේ සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ නිසා අවශ්‍ය වෙනවා මේ සුතමේ ඥානයේ වශයෙන් පරියාප්තිය සම්බන්ධව තේරුම් නාම රූප ධර්මයෙන් ලැබෙන හැටි එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය දියුණු වෙන හැටි එතකොට සතිපට්ඨාන ආදී මේ ධර්ම තමන් තුළ වැඩෙන හැටි ඒවා හානි කර ඒවයි හානි කර අවස්ථාව කියන මේවා තේරුම් අරගන්න ඕන. එහෙම නැතුව අර ටික ටික භාවනා උපදෙස් ලබා ගන්න භාවනා කරන ඇත්තොත් ඉන්නවා අන්තිම දක්වාම කර්මස්ථානේ ඉගෙන ගන්නේ නැහැ ඒ අවස්ථාවට පමණක් පැමිණිලා කරුණු අහගන්න ඒක වැඩ කලින් පස්සේ ඊළඟට තව ටිකක් අහගන්න ඔන්න ওই විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික කරුණු අහගෙන කර්මස්ථාන භාවනා කරන පිළිවෙලකුත් තියෙනවා. ඉතින් ඒක ඒබඳු භාවනා ඒ විදිහට භාවනා කරගෙන යන ඇත්තන්ට අතරින් පතර අවවාද ලැබෙන්න ඕනේ. අර විදිහේ භාවනා කරන ඇත්තන්ටත් අවවාද ලැබෙන්න ඕනේ නම් මේ ඇත්තන් ගැන කියන්නම දෙයක් නැහැ. මේ විදිහේ භාවනා කරන ඇත්තන්ට ඒ ඒ අවස්ථාවේදී කරුණා අහා දැනගෙන ඒ ටික කටයුතු කරනවා ඊළඟට තව ටිකක් කටයුතු කරනවා ওই විදිහට කටයුතු කරනව වත්තන්ට නිතර අවවාද වමනා ඒ වගේම ආරක්ෂාවත් නියමන්දමෙන් වමනා කරනවා බාහිර කතා වලින් බාහිර අදහස් වලින් එමුදු නැත්තම්ගේ හිත නොපරලෙන්න ආරක්ෂා කරගන්න. ඒක තමන්ට අයිති වැඩක්. තම තමන්ම හිතලා බලන්න ඕනේ. ප්‍රධාන වශයෙන් හිත ආරක්ෂා කර ගැනීමයි කර්මස්ථානය ගෙන යන්නව ඇත්තන්ට තියෙන වටිනාම දේ. හිත ආරක්ෂා කර ගැනීම ගැන නැවතත් මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ නිසා. බුදුරජාණන් වහන්සේ මේ මේ ගාථාව ධර්මයේ දේශනා කළ එක්තරා අවස්ථාවක කියන්නේ එක හාමුදුරු නම පොඩි හාමුදුරු නම තමන්ගේ ආචාර්යයන් වහන්සේ සා උපාධ්‍යායන් වහන්සේලා ළඟට ගියාම නොඑක් විදිහේ අවවාද ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ විනය පිටකේ සම්බන්ධව සූත්‍ර පිටකේ සම්බන්ධව විධාන පිටකේ සම්බන්ධව ওই විදිහේ දේවල් සම්බන්ධ නොඑක් නොඑක් විදිහ අවවාද ලැබෙන. ඒ විනය පිටකේ සම්බන්ධව දිගට දිගට අවවාද ලැබෙනකොට බොහෝම ශ්‍රද්ධාවෙන් මහානමෙච්ච ඇත්තට මේවා වැඩි වුණා. අර හුඟක් එකපාරට පොඩි හේකට හුඟක් ලොකුකට හදා ගන්න ඕනේ කියලා හුඟක් කවන්න ගියොත් ඒකම මැරිලා යනවා. අන්න ඒ වගේම හිත මැරෙන්න ගිය නේද එපා වුණා අන්තිමට කලකිරුණා බොහෝම සද්ධාවේ මහාන වෙච්ච ඇත්තා කලකිරුණා මේ දිගින් දිගට මේව අහන්න මේව කොහොමද මේව රකින්න කොහොමද කියලා ඒ පාවල යන්න සෝදාන එතෙන්දී අර ආචාර්ය ප්‍රධාන වහන්සේලාම බුදුරජාණන් වහන්සේ ළඟට ඉදිරිපත් කළා මේ නැත්තම් එතෙන්දි බුදුරජාණන් වහන්සේ මේ කරුණ ඇව්වාම උන්වහන්සේ උපාය සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ උපාය සම්පන්නයි. ඒ කරුණ රාශියම අර කියපු කරුණ රාශියම ඇතුළත් වෙන අන්දමට උන්වහන්සේ මෙයාට අවවාදයක් දුන්නා. මහාන මහාන හුඟක් ආරක්ෂා කරන්න බැරිව බෑ මේ එකක් ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් එකක් නම් පුළුවන් ආරක්ෂා කරන්න එහෙනම් මට පුළුවන් එහෙනම් ඒක ආරක්ෂා කරන්න හිත ආරක්ෂා කරගන්න හිත රැකගන්නේ ඉන්නේ හිත ආරක්ෂා කරගන්නේ කියලා අවවාද දීලා ඒ අනුවට දේශනා කරපු ධර්ම පාඩයක් සිදු වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ කතාව අර දෙලින්ම එකපාරටම මේ හිත හදා ගැනීමට උන්වහන්සේ දේශනා කළේ මේ හිත හදා ගන්නවා හිත හරියට ගත්තොත් හිතට ගත්තොත් සියල්ලම රැගෙනවා කියලා. ඒ කාරණේ හිම තමයි. ඊළඟට උන්වහන්සේ මේකේ தත්ත්වය හොඳට පහදා මෙන්න මේ ධර්මපදයේ ඒක ඉදිරිපත් කරපු ධර්මපදයක් ඒක. සුදුද්දසං සුනිපුනම් යත්තකාම නිපාතින චිත්තං රක්ඛේත මේධාවි චිත්තං බුත්තං සුඛාව සුදුද්දසං තාම අමාරුවෙන් දැක්ක හැක්කා දැක ගන්න අමාරු සුනිපුනම් ඊටාම සියුම් වූ යත්ත කාම නිපාතන යම් කිසි කැමති තැනක වැටෙන සුළු වූ කිත්තං හිත රක්කේත ආරක්ෂා කරන්නේ මේ ධාවි ඥානවන්තයා නෝනැති තැනත්තා මේ විදියට චිත්තය ආරක්ෂා කරගන්නේ චිත්තං ගුත්තං සුඛාවහං ඒ විදිය රැකගත්තා වූ හිත සුඛාවහං සැපගෙන දෙන්නේය මේ ගාථාවේ මුලින් ප්‍රකාශ වුණේ හිතේ தත්වයයි. හිත කියන එකේ හැටි මෙහෙමයි කියන්නේ. ඊළඟට දෙවෙනි කොටසෙන් උන්වහන්සේගේ ආඥාව නියමයි. උන්වහන්සේ මේක නියමයක් වශයෙන් කළේ. චිත්තං රක්ඛේත මේ ධාමි. තැනැත්තා හිත රැකගන්නේය අජත්තං ගුත්තං රුඛා සුඛාවහං හිත ආරක්ෂා කර ගැනීම සැපගෙන දෙන්නේ දැන් මුලින්ම හිත තේරුම් කර ගැනීමට අපි හැම කෙනෙකුටම උවමනා කරන දෙයක් මේ හිත තේරුම් කර ගැනීම හිත තේරුම් කර ගැනීම ලේසි නැහැ දැන් රූපයක් ඇහැ පෙන්වුම් කරලා මෙන්න මේ ඇහැ කියන්නේ මෙන්න මේකටයි කන කියන්නේ මේකටයි ජීව කියන්නේ මෙන්න මේ කොටසට. එතකොට මේ ශරීරය ශරීරය කියන්නේ මේකටයි මේ විදිහට මේ කොටස් පෙන්눔 කරලා අවබෝධ කරවන්න පුළුවන්. එහා කන නාහය දිව කාය කියන මේවා පෙන්눔 කරලා පුළුවනි මේ දක්වන්න. සනිදස්සන වශයෙන් මේවට කියන්නේ නිදර්ශන සාහිත්‍යය දක්වන්න පුළුවන්. දක්වන්න බැරි රූප කොටසකුත් තියෙනවා. නමුත් මේ ප්‍රධාන වශයෙන් තියෙන මේවා පෙන්වන්න කරන්න පුළුවන්. දක්වන්න පුළුවන්. ඒක தත්ත්වය ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ස්වභාවයක් මේකේ තියෙනවා. හිත හෝ පෙන්වන්න කරන්න අමාරුයි. සුදු දසං කිව්වේ අර පෙන්වීමට අමාරුයි. දැක ගන්නට අමාරුයිනේ. අතිශයින්ම දැක ගන්නට අමාරුයි කියන්නේ. දුද්දස කියන්නේ දැක ගැනීමට අමාරුයි කියනවා. සොයන්නේ කියන්නේ අතිශයින්ම දැක ගන්නට අමාරු. හිත අතිශයින්ම දැක ගැනීමට අමාරු එකක්. අතට අහු වෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. කනට ඇහෙන්නේ නැහැ. දිවට දැනෙන්නේ නැහැ. කයට දැනෙන්නේ නැහැ. හිත හිත දැනෙන්නේ නැහැ කොහොමද? ඔත් දැක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අමාරුවෙන් දැක ගන්න පුළුවන්. අමාරු. ඒක අමාරු. ශුන්‍යපුණන් මේක ඊටාම සිවුම්. පිට කියන එක සිවුම්. ලෝකේ තියෙන යම්තා කුංචි සිවුම් කුඩා වස්තු නැත්තම් පරමාණුනේ ඊටාම කුඩා වස්තු කියලා කියන්නේ. පරමාණු ඇතුලේ තව කොටස් කීපයක් තියෙනවා. එතකොට ඒ තියෙන කොටස් පුංචි කොටස් දිහා බලාපුවාම මේ හිත සම්බන්ධ බැලුවම ලොකුයි. හේතු සම්බන්ධ බැලුවම ඒවා ලොකුයි. ඒ දෙයට ඒ වගේම සියුම්ද. ඒක ද්‍රව්‍යයක් නොවේනේ. හිත ද්‍රව්‍යයක් වශයෙන් කියන්නේ නැහැ. මේ මේ තරක ශාස්ත්‍රය නම් තාර ගන්නකොට කියනවා හිතක් ද්‍රව්‍යයක් කියලා. ඒ තරක ශාස්ත්‍රයේට නමුත් ද්‍රව්‍යයක් නෙමෙයි මේක. මේවා හිත් ගොඩක් කොච්චර එකතු කළත් හිත් ගොඩක් ද්‍රව්‍ය බවට පමුණවන්න බෑ. දැන් මේ අකීන්ද්‍රිය වශයෙන් ඇහ සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තු ධර්ම තියෙනවා. වස්තු ධර්ම කියන ඉන්ද්‍රිය ගෝචර නොවන ඒවා. ඒවා ගොඩක් එකතු වුණාම ඉන්ද්‍රිය ගෝචර වෙනවා. නමුත් හිත් කෝටි ගණනක් එකතු කරලා අර පෙන්වෙන්න පෙන්වන්න පෙන්වන්න ඇහෙන්නේ නැහැ දකින්නේ නැහැ දැනෙන්නේ නැහැ අන්නේ ඒ තරම් සිවුම් මේක ඉතාම සිවුම් සෝනිපුණං අතිසේම සිවුම් සෝනිපුණං යත්ත කාමනිපාදිනං මේ හිත කැමැති කැමැති හැම තැනම වැටෙනවා පනිනවා එතනම හොඳටත් පනිනවා නරකටත් පනිනවා ප්‍රණීත දෙයටත් පැනේ පනිනවා කුඩු ගොඩ වල වලටත් පනිනවා අසුචි ගොඩටත් පනිනවා එතකොට හිතා ගන්න බැරි දේ ගන්න බැරි දේවල් වලටත් හිත පනිනවා ලබා ගන්න බැරි දෙයටත් පනින බලුවන් දෙයටත් පනින ඔන්න ඔය විදිහට හැම තැනම පනින පනින ගතියක් නෙමෙයි කියන්නේ ඔන්න ඔය ක්‍රියා ටික අපි හිතලා බලන්න ඕන මේ හිතේ තියෙන මේ ක්‍රියා මේ தත්ත්ව ටික. දකින් අධිසයෙන් දකින් අමාරු ගතිය හිතේ එක්තරා තත්ත්වයක්. ඊතා සියුම් ගතිය එක්තරා හිතේ තත්ත්වයක්. යත්තකාම නිපාතිනම් කියන தත්ත්වේ එකක්. කවිතන්නේක වැටෙන ගතිය. මෙන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ චිත්ත tattya මේ අත්තකාම නිපාතිනම් කියන මේ වචනේ ඔස්සේ අපි යන්න ඕනේ හිත තේරුම් කරගන්නේ අරමුණක් අනුවයි. අර නිපාතනේ කිව්වේ ඒකයි. යම් කිසි කැමැති දැනකට වැටෙන ගතිය කියන්නේ අරමුණක් ගැනීම. අරමුණක් ගැනීමයි හිතේ ක්‍රියාව. හිත තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අරමුණක් අනුවයි. හිත තේරුම් කර ගන්න පුළුවන් වෙන්නේ අරමුණක් අනුවයි. ඉතින් අපි කල්පනා කරගන්න ඕන දැන් ඔන්න චක්කු විඥානේ හිතක් සෝත විඥානේ හිතක් ගාන විඥානේ හිතක් ජීවා විඥානේ හිතක් කාය විඥානේ හිතක් මනෝ විඥානේ හිතක් මේ චක්කු විඥාන කියන හිත අපි තේරුම් ගන්න රූපයක් දකින්න. ඔන්න රූපයක් දකින්නකොට රූපේ ඇඳිනගත්ත චක්කෝ චක්කු විඥාන කියන හිත රූපේ දැනගත්තා. අන්න ඒ අනුව අන්න චක්කු විඥානෙට අපි තේරුම් ගත්තා. සෝත විඥානෙටත් ඒ විදිහයි. ගාන විඥානෙට, ජීවහා විඥානෙට, කාය විඥානෙට කියන මේවත් ඔන්න ඔය විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ. ආරමුණට සම්බන්ධ වීම නිසායි මේක තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ නිසායි දැන් සමහර විටක තේන අරමුණු තියෙනවා, නැතෙන අරමුණු තියෙනවා. පේන අරමුණු දැනෙන අරමුණු ඇහෙන අරමුණු විඳින අරමුණු දැනෙන අරමුණු කියලා අරමුණු රාශියක් තියෙනවා. දිඨාරම්මනේ, සුතාරම්මනේ, මුතාරම්මනේ, විඤ්ඤාතාරම්මනේ කියලා ආරම්මන අගල જાතියක් තියෙනවා. මේ අරමුණු මේ අරමුණු ලොකුවට පේනවා නම් හිතත් ලොකුවට පේනවා. අරමුණු පුංචි නම් හිත පුංචියටයි පේන්නේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ විදිහට අරමුණ අනුවයි හිතේ தત્ත්වය අපි තේරුම් කරගන්න ඕනේ. දැන් ධම්මාරම්මණය කියන්නේ රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියලා ආරම්මන පහක් තියෙනවා. ධම්මාරම්මණය කියලා හයවෙනි එක තියෙනවා. ධම්මාරම්මණය කියන එක ධම්මාරම්මන කියන්නේ අර කොටස් හයක් තියෙනවා. කොටස් හයක්. හිත ගැන අරමුණු වෙනවා හිතට. චෛතසික ගැන අරමුණු වෙනවා හිතට. අන්න එතකොට ඒ හිත ඒ අරමුණු වෙන හිත හිතට අරමුණු වෙන්නා වූ හිත ධම්මාරම්මණය. හිතට අරමුණු වන්නා වූ චෛතසිකේ චෛතසිකයේ කියෝ විතරකේ පස්සේ ආදී දේවල්නේ ඉතින් එහෙම ඒවා ඔන්න ධම්මාරම්ම. එතකොට සම්මුති දේවල් සම්මුති දේවල් සම්මුතිය ඒවත් හිතට ධම්මාරම්මන වශයෙන් හම් වෙන්නේ. පඤ්ඤාති පඤ්ඤාති කියන කොටස. එතකොට නිබ්බානේ නිබ්බානයක් ධම්මාරම්ම. බල අරමුණු පහෙන් අයින් වෙච්ච එකක් මෙන්න මේ විදිහට ඇතන් විටක අර අරමුණ බොහෝම සියුම් සියුම් නිසා හිතත් සියුම් වෙනවා. කොච්චර සියුම් වෙනවද අරමුණු තරමටම මේකත් සියුම් වෙනවා. අරමුණු ඕලාරික නම් හිතත් ඕලාරිකව වැටෙන්න පුළුවන්. දැන් චක්කු විඥානය කියන එක ඕලාරිකව තේරුම් ගන්න පුළුවන්. රෝධ විඥාන ආදියත් එහෙමයි. මෙන්න මේ විදිහට හිත සම්බන්ධව තෝරනකොට මේ විෂය විඥානනම් චිත්තක් ලක්ෂණයේ වශයෙන් පේන්නේ මෙහෙම. ඒ ධර්මය තේරුම් ගන්නකොට ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියලා ওই කරුණු අනුවයි තේරුම් ගන්න ඕන. විෂය විඥානනම් චිත්තක් අරමුණ තේරුම් කර ගැනීම දැනීමයි අරමුණක් දැනීමයි හිත කියන්නේ කොටින්ම කියනවා නම් අරමුණට සම්බන්ධ වීමයි හිත කියන්නේ. ඒක නිකන් කියනවා නම් වෙන වචන වලින් කියනවා නම් පාණ්ඩ පානක් දැල්වීම වාගේ හරියට. පානක් දැල්වීම වාගේ. අරමුණක් ඇති වෙන්නම ඕන හිතක් පවතින. විසේ විජානන විජානන ලක්ෂණම් කියන්නේ ඒකයි. අරමුණ දැන ගැනීම දැනීම ලකුණු කරන අරමුණ දැන ගැනීම කියුවට අරමුණ පිළිබඳව සියලු තොරතුරු දැන ගැනීම නෙමෙයි අරමුණට අරමුණ මේ සම්බන්ධව අරමුණට සම්බන්ධ වීම අනිත් ඒවා වෙන අනිත් චෛතසික වලින් කෙරෙන්නේ හිතක්ක පල්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ආදී අනිත් චෛතසික වලින් මේ අරමුණ සම්බන්ධව විශේෂ විස්තර විභාගය තේරුම් කරගන්නේ. මේක අරමුණට සම්බන්ධ වීම මාත්‍රයයි මේ මේ චිත්තයෙන් කෙරෙන්නේ. අරමුණක් නැතුව හිත පහළ වෙන්නේ නැහැ. අන්න ඒකයි ඊළඟට තේරුම් ගන්න. අරමුණක් නැතුව හිත තේරෙන්නේ ඇත්තේ නැහැ. හිතරම අරමුණක් තියෙන්න ඕන හිතට. අනාරම්මනික හිතක් ඇත්තේ නැහැ. අන්න මේ මේක යෝගාවචරයෙන් හොඳට තේරුම් ගන්න ඕන. හිත නැවතුණා කියලා සමහර විට හිතනවා. හිත නැවතුණා නම් නතර වුණා නෑ හිත තේරුම් ගන්න බැරි වුණා. ඒක වෙන්නේ හිත තේරුම් ගන්න. ඒ හිත තේරුම් කරගන්න බැරි වුණේ මොකද? අරමුණ ප්‍රකට නෑ වෙලාවේ. Tamanta අරමුණ ප්‍රකට නෑ. ප්‍රකට නැති නිසා හිත තේරුම් කරගන්න ඕනේ. නැත්තම් හිත තියෙනවා. හිත නැත්තේ නෑ. මේ ලක්ෂණ රස කියන්නේ රසය කියන්නේ හැම ධර්මයක් සම්බන්ධව රස කියලා කොටසක් ඒ රසය කියන්නේ කෘත්‍ය සම්පත්තිය. කෘත්‍ය සම්පත්තිය කියලා අර දෙකකට දෙනවා රසය. මේ හිත සම්බන්ධව රසය කියන්නේ කෘත්‍ය පුබ්බංගම රසං. අනිත් ධර්ම වලට ඉදිරියෙන් යන කම ගතියක් තියෙනවා මේ හිතේ. අනිත් ධර්ම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස වේදනා සංඥා චේතනා අයගගත ආදී චෛතසික රාශියක් සම්බන්ධ කරගෙන හිතක් පහළ වෙන්නේ. ඒ චෛතසික නැතුව හිතක් පහළ වෙන්නේ නැහැ. චෛතසික ඇතුවයි පහළ වෙන්නේ. ඒ පහළ වෙන්නා වූ චෛතසික වලට පෙරටුව ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ හිත. මනෝ මනෝ මානසං විඥානං කියන නාම හිතං කියන නම් වලින් කතා කරන මේ හිතයි පෙරෙහි පෙරටුව යාමේ කෘත්‍යයි සම්පත්‍යයි මේ හිතේ තියෙන්නේ අනිත් චෛතසික වලට ඉදිරියෙන් මේ මනස ගමන් කරනවා ඉදිරියෙන් කියන්නේ ඉස්සෙල්ලා නෙමෙයි ප්‍රධානෝ ප්‍රධානෝ ගමන් කරනවා ඔක්කොම එකටයි පහළ වෙන්නේ නමුත් ප්‍රධානව පහළ වෙන්නේ මේ මානස මනස කියන එක. ඒ නිසා පුබ්බංගම රසං විසේ විජානන ලක්ඛණං පුබ්බංගම රසං පෙරදැරි වීම මේකේ කෘත්‍යය. සන්ධාන පච්චුපට්ඨාන මේ ධර්මයක වැටහෙන ආකාරයක් තියෙනවා. ඒ ධර්මයේ තේරුම් කර ගැනීමට ඒ ධර්මයේ පච්චුපට්ඨාන කියන ලක්ෂණය දැනගන්න ඕනේ. පච්චපස්ථානය කියන්නේ වැටහෙන ආහාර. Tamange හිතට ඇතුල් වෙන ආකාරයයි පච්චපස්ථානය කියන්නේ. ඒක ප්‍රතිඵලයක් වශයෙන් උත් වෙනවා. ප්‍රතිඵලයක් වශයෙන් පෙනෙන්නේ ඒකයි. සන්ධානයයි මේකේ පච්චුපට්ඨානය. සන්ධානය කියන්නේ එකින් එකට ගැළපීම. හිත නැවතිලා හිටින්නේ නැහැ. ගැළපි ගැළපි දිගට දිගට පවතින ගතියයි හිතේ තියෙන්නේ. හිතේ ස්වභාවය ඒකයි. භවාංග වශයෙන් පවතිනවා. ඒ භවාංග වශයෙන් පවතිනකොට භවාංගත් එකින් එකට එකින් එක භවාංග සංතතිය සමූහේ සන්ධානේ එකින් එකට ගැළපිලා සංදි වෙලා කූට්ටු වෙලා දිගින් දිගට විවිධ හිතක් ඊළඟට භවාංගේ ඉඳලා ඇති වෙන්නේ විවිධ හිත් කියන ඒවා. දැන් රූපයක් බලනකොට සද්දයක් අහනකොට ගඳක් ගැන විචාරණය ඇති කරනකොට ස්පර්ශයක් දැනගන්නකොට හිතින් යම් කිසි දෙයක් දැනගන්නකොට වීතිහිත් පහළ වෙන්නේ ඒ පහළ වෙන්නා වූ වීතිහිත් පහළ වෙන්නා වූ අවස්ථාවේදී ඒකින් එකට එකින් එකට ලොකු සම්බන්ධයක් වෙනවා මෙන්න මේකයි සන්ධාන පච්චපට්ඨානය කියන්නේ නිතරම ගොඩක් සමූහයක් සංකතියක් වශයෙන් හිත පවතින්නේ චිත්ත සම්තතිය කියලා මේකට කතා කරන්නේ. සම්තතිය කියන්නේ සම්මුහය. නැවැත්මක් නෑ මේකේ. දිගින් දිගට දිගින් දිගට කරනවා. ඔන්න මේ අසඤ්ඤ අසඤ්ඤ කියනවා තාලේ. අසඤ්ඤ සත්‍යේ. කියන ඒ ස්ථානෙට යනකොට එතන තියෙනවා ලොකු නැවැත්මක්. ඒක ධ්‍යාන බලයෙන් කෙරෙන නැවැත්මක්. ඊළඟට ඒ කාල සීමාව යහට ඉවර වෙනකොටම ඊළඟට තියෙන සන්ධානය. මෙතන අවසාන එකයි යතන ඊළඟ පටන් ගන්න එකයි දෙකේ සම්ධානයක් තියෙනවා. එතනත් එක්තරා සම්ධානයක් තියෙනවා. අනිත් තැන්වල කියන්නම දෙයක් ඇත්තේ නැහැ. හැම තැනම එකින් එකට එකින් එකට සම්බන්ධයි. සම්ධාන පච්චපත්ථානිය කියලා නෙමෙයි. පදත්ථානිය ඊළඟට ආසන්න කාරණේ. හිතක් පැවැතීමට උපකාර වෙන නාම රූප ධර්ම. පංචෝකාර භාවේ නාම රූපයන් ප්‍රධාන කරගෙන උපකාර කරගෙන ආසන්න කාරණාවකින් හිත පවතින්නේ. උඩට මෙන්න මේ විදිහට හිත සම්බන්ධව සාමාන්‍ය උන්වෝ විදිහේ තේරුම ඇති කරගන්න ඕන. අපේ හිත මෙන්න මේ විදිහේ හිතක්. මෙන්න මේ විදිහේ තියෙන මේ හිත අපට කරන්න තියෙන්නේ මොකද්ද මේක ආරක්ෂා කර ගැනීම යෝගාවචරයන් හිතන්න ඕන අර බුදුරජාණන් වහන්සේගේ අවවාදය මතක් කරගෙන චිත්තං රක්ඛේත මේධාවී මේධාවී කියන්නේ භාවිත නුවණක් ඇති භාවිත නුවණක් ඇති කුජලයාට මේධාවී කියන්නේ එතකොට ඒ භාවිත වූ වඩන ලද නුවණක් ඇති දැනත්තාට මෙන්න මේ චිත්තේ රකින්න අමාරු නැහැ අනිත් කෙනෙකුට අමාරු ඒ නිසා මේ හිත භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ හිත භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ හිත රැක ගැනීමටයි මේ කරන්නේ මොකද්ද? භාවනාවෙන් හිත භාවිත කිරීම. මේ භාවිත කිරීමෙන් හිත රැක ගන්න පුළුවන් වෙනවා. දැන් භාවනාවෙන් හිත රැක ගන්න පුළුවන් වෙනවා. ඒ මොකද භාවනාවෙන් හිත භාවිත වෙනවා. භාවිත වෙනකොට එක්තරා අසත්‍යයක් ඒක ලැබෙනවා. ඉතින් ආරක්ෂාව ලැබෙනවා. චිත්තම් රක්ඛේත කිව්වේ ඒකයි. එතකොට භාවනා ආරමුණක හිත තියාගෙන නිතරම වාසය කරනවා. මොන වැඩක් කරතත් ඒ වැඩ සම්බන්ධවම ඒ වැඩේ සම්බන්ධවම කල්පනා කරනවා බාහිර දෙයට යන්න දෙන්නේ නැහැ. නීවරවලට වැටෙන්න දෙන්නේ නැහැ. හිත රැක ගන්න හිත ආරක්ෂා කර ගැනීම වටිනා දෙයක්. හිතං බුද්ධං සුඛාවහං අන්තිමේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හිත ආරක්ෂා කරගත්තොත් අනන්ත කාලයක් සැප විපාක ලබා ගන්න පුළුවන් නොනැහෙන සැපේ ලබා ගන්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා හිතට ගන්න ඕන මොන මේ යෝගාවචර පිළිද හිත රැක ගන්න බලාපොරොත්තු වෙන්නේ හිත රැකගත්තේ නැත්නම් මෙන්න මේ ආදීනව පැමිණෙනවා කියලා තම තමන් හිතා ගන්න ඕන හිත රැක ගන්න බැරි වෙච්ච උදවිය අද කොච්චර දුක් වෙනවද දෙවිදත්තරුන් වහන්සේ අපිට හොඳට ප්‍රකටයි උන්වහන්සේ දෙවිදත්තරුන් වහන්සේ අද දුක් වෙනවනේ දුක් විඳින්නේ මත් නිසාද හිත රැකගන්න බැරි. ඒ අනුව ගිය කට්ටිය එපමණක් නෙමෙයි අද වුණත් හිත රැකගන්න බැරි වෙච්ච උදවිය කොයිතරම් දුක් විඳද විඳිනවාද ඔය අදීසේ වාස බීලා මැරෙන්නේ නොයෙක් දේවල් වලට අහු වෙලා දුක් කරදර වෙන්නේ හිත රැකගන්න බැරි වුණා. හිත රැකගන්න බැරි වෙච්ච උදේ භාවනාව හොඳට කරගන්න බැරි වුණොත් ඒ තමාරු වෙනවා. හොඳ හිතරක ගන්න බෑ. හොඳට හිතරක ගත්තොත් භාවනාවත් ආරක්ෂා කරගන්න පුළුවන්. භාවනාව රැකෙන්නේ හිතරක ගත්තොත්. ඒ අත්තන්ට ශාන්තියක් පත් කරගන්න ඕනේ. හිත ආරක්ෂා කරගත්තේ නැත්නම් භයානක දුක් වලට පැමිණෙන්න පුළුවන් වෙනවා. හිත රැකගත්තොත් යහපත් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙනවා. නොනසන සපක් අත්පත් කරගන්නත් පුළුවන් වෙනවා. මෙන්න මේ දෙකත් අප සලකන්න ඕනේ. එතකොට ඒ විදිහේ කල්පනා කරගෙන අප මේ කරන්නේ විතරක ගැනීමේ වැඩපිළිවෙලක් වැඩපිළිවෙලක යෙදීමක් මේක කාලික වැඩක් නෙමෙයි අනන්ත කාලික ප්‍රයෝජනයක් සිද්ධ කරන්නා වූ දෙයක්. ඒ කියන්නේ කාලික නොවේ කියන්නේ දැන් මේ ඇත්තෝ මේ විදිහට භාවනා කරනවා. මේ නැත්තම් මේ භාවනාව මේ නැත්තන්ටම නෙමෙයි ප්‍රයෝජනේ. තවත් විශාල ප්‍රේතකට ප්‍රයෝජනයි. විශාල ප්‍රේතකට ප්‍රයෝජන උපස්ථාන කරන උදේට කොයිතරම්ද? උපස්ථාන කරපු උදේට කොයිතරම් සතුටක්ද? මේ මේ විදියට භාවනා කරනවා මේ විදිය හොඳට කටයුතු කරනවා කියන ඇඟීමක් ඇති වෙන්නේ ඇති වෙන්නේ යත්තන්ට ලොකු පිනක් ඒ වගේම සතුටක්. ඒ වගේම දෙවියන් රාජ්‍ය ලෝකයට මේක උපකාර වෙන දෙයක්. අනිත් එක මේ විදිය හොඳට නියම අදහසෙන් යුක්තව භාවනාවේ යෙදෙනවා නම් යෙදෙනව අවස්ථාවේදී ඒ ආදර්ශයට ගන්න. ආදර්ශයට අරගෙන මෙන්න අද දවස යන විශේෂයෙන් අර මුලින් ප්‍රකාශ කන්දමට සලකලා කල්පනා කරලා අපි මේ සංසාරේ මහා දීර්ඝ සංසාරයක ගමන් කරන කුජලයන් එලා ඉන්නේ. මේ දීර්ඝ සංසාරයේ කොට කර ගැනීමටයි මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සංසාරයේ යන අතීත සංසාරයේ යන සලකා බලනකොට නොවින්ද දුකක් ඇති වෙනවා. නොයෙක් විදිහේ දුක් විඳා ඒවා කල්පනා කරගන්න ඕනේ. මත් ධර්ම තවත් එහාටත් මේ දුක් විඳ විඳ මේ සංසාරයේ දිග්ගස ගන්නේ නැතුව කොට කරගන්න ඕන මොන ක්‍රමයකින් හරි සංසාරේ කොට කරගන්නට ඕනේ කියන හැඟීම ඇති කරගන්න ඕනේ. මේ භයානක සංසාරයෙන් අපි අත් මිදිලා අත් මිදිලා බලාපොරොත්තු වන්නා වූ නිර්භය නිවන ලබා ගැනීමට උවමනා අපට උවමනායි කියන අදහස ඇති කරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ විදිහේ කටයුතු කරනවා නම් ප්‍රමාද නැතුව අප්‍රමාදව මේ සමත විදර්ශනා භාවනාවල යෙදিলা ආර්ය ස්ථාංග මාර්ගයන් දිනු කරගෙන පාරමී ධර්මයන් තම තමන් තුළ දිනුවට පස්වර වෙන තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ අන්දමට පුතුම් වූ බෝධියකින් අමා මහ නිවන අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා